的歌。 ඉමස්මින් චක්කවා ಉತ್ತರ පරියා අත්තා පච්චා شاد සැමතම මෙත් සිතක සුවය ප්‍රමෝදය සොම්නස සහිත සුබ සන්ධ්‍යාවක් කල්‍යාණ මිත්‍රවරුනි අපිට ඇහුණා පෞරාණික මෙත්තා සජ්ජායනාවට වර්තමාන පටිගත කිරීමට ප්‍රතිරාවය මේ නිල්ලඹ තාක්ෂණයේ බොහොම අඩු තැනක් ඒ නිසාම විනාඩි කිහිපයක ප්‍රමාද දෝෂයක් සිදු වුණා. ඒ කාලය විනාඩි 10ක් 12ක් පමණ මා හිතනවා මේ කල්යාණ මිත්‍රයන් ඒ අවස්ථාවේ භාවනානුයෝගීව සිහියෙන් ඉන්නට ඇත්තියා කෙසේ හෝ ඒ pāli සජ්ජායනාව pāli භාෂාව සමහර වචන අපිට තේරෙන්නට ඇති සමහර වචන නොතේරෙන්නටත් ඇති මොකද pāli භාෂාව අපි කාගේවත් ඕ අපි වැඩි දෙනෙක්ගේ මව් බස නොවන නිසා ඒ අර්ථය තයන්නට කලින් ඒ සුගායනය බොහොම ගැඹුරුයි හදවතටම දැනෙනවා එමෙන්ම මధుරයි මේ සංගායනාව සුගායනය පටිගත කර එව්වේ නිලඹ මධ්‍යස්ථානයේට මධ්‍යස්ථානය ඇසුරු කරන ආධ්‍යාත්මික මගේ යන්නට නිලඹින් අත්ලක් ලබා ගන්න දයාබර දියණියක් මේ අපි අහගෙන සිටින විට බොහොම ලස්සන දියපාරක් ගලාගෙන යනවා වගේ નિરાයාසයෙන් සුගායනය කරනවා වගේ හිතුණට මේ දියණිය මහත් පරිශ්‍රමයක් දැරුවා මේ අධ්‍යයනාවට මාස එකමාරක් පමණ විවිධ ආකාරයට පටිගත කරකට එවනවා. ඉතින් එහි කුමක් හෝ වෙනසක් මා යෝජනා කර යවනවා නැවතත් පටිගත කර එවනවා. ඉතින් අවසානයේ මේ මෙහි කෙලවරක් නැති නිසා මේ මෙතනින් අපි නැවැත්තුවා. මුලින්ම මේ වැඩසටහන පටන් ගන්න මා ඒ දයාබර දියණියට ඔබතුමිය ගත්තේ පරිශ්‍රමයට කැපවීමට ඒ තුල ජීවත් වෙමින් මේ අපි හැමදෙනා වෙනුවෙන්ම කළ සත්‍යහායනයේට අපි හැමදෙනාගේම පුණ්‍යානුමෝදනාව පිරිනමන්ට කැමතියි ඒ වගේම ඒ බඳු කාර්යයක් මේ නිවස ඇතුලේ සිට කරගෙන යන්නට නැවත නැවත නැවත නැවත නිහඬ වෙලාවක් හොයාගෙන gedara සිටින අයවත් නිහඬ කරගෙන ඉඩ දුන්නු ඒ පවුලේ හැම දෙනාටමත් අපි හැම දෙනාගේම පුණ්‍ය ආනුමෝදනාවක් ආශිර්වාදයක් පිරිනමන්ට කැමැති කල්යාණ මිත්‍රවරුනි මේ බොහොම පෞරාණික මෙත්තා සත්‍යයනාව මේ සිංහල අනුවාදනයටත් මේ වැඩසටහන අවසානයේ අපිට සමන් දෙන්නට පුළුවන් වෙයි. මේ සත්‍යයනාව තෝරාගන්නට හේතුව මේ මෙත්මග තුන්වෙනි වැඩසටහනට විශේෂ හේතුවක් නිසා අපි පහුගිය වැඩසටහන් වලදී මෛත්‍රියේහි ගුණාත්මක අංශය ගැන වඩාත් අවධාරණය කළා එහි තිබෙන අභ්‍යන්තර ස්වභාවයන් ගැන ඉතින් අද ඒට වඩා වෙනස් ආකාරයක බෙදා ගැනීමක් තමයි අපි මේ කරන්නට සූදානම් වුණේ මේ මෙත්තා සජ්ජහායනාව අපේ රටේ බොහෝ විහාරස්ථානවල වැඩ සිටින ස්වාමින් වහන්සේලාත් සියලුම වගේ ආරණ්‍ය සේනාසනවල වැඩ සිටින ස්වාමින් වහන්සේලාත් මෙහෙණින් වහන්සේලාත් දිනපතා බුද්ධ වන්දනාවෙන් පසු කරනු ලබන සජ්ජායනාවක්. ඒ පිළිබඳ මට බොහෝම සුන්දර අත්දැකීම් තිබෙනවා. ඒ අත්දැකීම් තමයි මේ වැඩසටහනට මේ සජ්ජායනාව ගෙනෙන්නට චේතනාව පහළ කළේ මේ විහාරස්ථානවල සිටින විටත් ආරණ්‍ය සේනාසනවල ඔය කෙටි කාලයකට ගිහිල්ලා ඒ කුටිවල ගල් ගුහාවල සිටින විටත් උදේ පාන්දර අරුණලු නැගෙන්නට පෙර සහ හිරු බැස ගිය පසු ඒ සිටින සියලුම ස්වාමින් වහන්සේලා බුදුමැදුරට රැස්සලා බිම වාඩි වෙලා බුද්ධ වන්දනාව අවසන් වුණු පසු මේ මෙත්තා සජ්ජායනාව කරනවා. ඒ සියලුම ස්වාමීන් වහන්සේලා එකම හඬකින් එකම තාලයකට එකම රිද්මයකට. ඉතින් මේ මටත් ඒ ඒවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. බොහොම වාසනාවකට පිනකට ඒ සිටින අවස්ථාවවලදී ඉතින් අද තේරෙන ටිකවත් එදා මට තේරුනේ නැහැ මේ සත්‍යයනාවේ හැබැයි මේ මේ ආකර්ෂණීය ගතියක් තිබුණා ඒ වගේම මේ මෛත්‍රිය පිළිබඳ සජ්ජහායනාවක් බව වැටහුණා. බොහොම ආදරයෙන් සමන් දීගෙන හිටියා සමහර විට පුළුවන් අවස්ථාවල සම්බන්ධත් වුණා. හැබැයි මේ හිතේ පුංචි ගැටලුවක් සැකයක් ප්‍රශ්නයක් තිබුණා මේ මෛත්‍රිය කියන්නේ භාවනාවක් අපි නිහඬව කළ යුතු භාවනාවක් ඉතින් මෙහෙම හඬ නගා සත්‍යයනා කිරීමක් කොහොමද මෛත්‍රී භාවනාවක් වෙන්නේ කියන සැකයක් ගැටලුවක් හිතේ තිබුණා. හැබැයි මේ ප්‍රශ්නේ මා ඒ කිසි කෙනෙක්ගෙන් ඇහුවේ නැහැ ස්වාමීන් වහන්සේලාගෙන් අද වෙනතුරු. හැබැයි ගැටලුව හිතේ තිබුණා. ඒ ගැටලුව निराකරණීය වුණා හේතු තුනක් නිසා. කාලයකට පස්සේ අවුරුදු 10කට 15කට 20කට විතර පස්සේ ඒ ගැටලුව හිත තුලින්ම විසඳුණා කරුණ තුනක් නිසා. ඉතින් ඒ නිසයි මේ සජ්ජහායනාව අද වැඩසටහන සඳහා තෝරාගත්තේ. පළවෙනි හේතුව තමයි අහන් ඉන්න ආසයි. අහන් ඉන්න ආසයි. බොහෝම මිහිරි හරි ගැඹුරුයි ඒ සත්‍යයන විලාසය ඒ වගේම මధుරයි වැඩි හඬ උස්පහත් කිරීමක් නැහැ එකම ස්වරයකට තමයි සජ්ජහායනා වෙන්නේ. දැන් මේ මෙහි මේ අර්ථයේ පැත්තෙන් ගත්තහම පටන් ගන්නෙම අහං අවේ රෝ හෝමි මම වෛර නැත්තේ කුවෙම්මා ව්‍යාපාද නැත්තේකු වෙම්මා උවදුරු නැත්තේකු වෙම්මා ආදී වශයෙන් දැන් මේ මේ කාරණය දැන් නැවත නැවත මාත් අධ්‍යයනා කරනවා ඒ වගේම අහන්ටත් ලැබෙනවා හිත ඇතුලේ නිහඬව සිටින විට මේ සතන් පාටයක් වගේ රැව් පිළිරැව් දෙනවා. මම වෛර නැත්තේකු වෙම්මා ව්‍යාපාද තරහ නැත්තේකු වෙම්මා උවදුරු නැත්තේකු වෙම්මා ආදී වශයෙන් සුඛී අත්තානං පරිහරෙයි මේ ඊටාම ලස්සන බොහොම අර්ථවත් ප්‍රාර්ථනයක් සුඛී අත්තානං පරිහරෙය්‍යාම මේ ජීවිතය පහසුවෙන් පරිහරණය කරන්නෙකු වෙම්මා. කියන්නේ ජීවිතේ මහා බරක් කරගෙන සංකීර්ණ කරගෙන විසඳගන්න බැරි අපබ්‍රංශයක් කරගෙන ඔළුවට බිම කියන්ට බැරි බරක් කරගෙන ගැට ගහගෙන ලිහා ගන්නට බැරි එහෙම නෙවෙයි ජීවිතයේ සමග සැහැල්ලුවෙන් ගනුදෙනු කරන කෙනෙකු වෙම්මා සුඛී අත්තානං පරිහරියාමි දැන් මේ අදහස් ටික මොන භාෂාවෙන් හරි ඔළුව ඇතුලේ නැවත නැවත කියවෙනකොට කටින් නොකිය වුණත් කල්‍යාණ මිත්‍රවරුනි පැහැදිලි වුණු කාරණයක් තමයි මේ ටික නේද හදවතට අවශ්‍ය මේ අතෘප්තිමත් සංහාවට නොවේ මොනවා ලැබුණත් මදි කියන ඒ සංහාවට නොවේ. මේ හදවතට ඕන මේ ටික නේද? දැන් හදවත සතුටු වීම වෙනම තරයට සිදුවන දෙයක්. තට්ටු ගණන් ගෙවල් තිබුණට, වාහන කීපයක් තිබුණට, එහෙම නැත්නම් තනතුරු තිබුණට හදවත සතුටු වෙන්නේ නැහැ. ඒ සතුටු වෙන කෙනෙක් ඉන්නවා අපි ඇතුලේ ඒවට. හැබැයි හදවත නෙවෙයි. අපි කලිනුත් වැඩසටහනක පැහැදිලි කළා මේ හදවත සතුටු වෙන එක කාරණයක් තමයි ආදරය ලැබෙනකොට. ලොකුවට හදවත සතුටු වෙන ඕනෑම පුංචි ළමයෙක්ගේ හරි වයසක කෙනෙක්ගේ හරි හදවත පහසුවෙන්ම සතුටු වෙන විශාල සන්තෝෂයක් ලැබෙන අත්දැකීමක් තමයි අව්‍යාජ ආදරයක් ලැබෙනකොට. දැන් ඊට අමතරව මේ හදවත නිතරම ඉල්ලන දේවල් ටිකක් තමයි මේ කියන්නේ. වෛර නැත්තේකු වෙම්මා, තරහ නැත්තේකු වෙම්මා. මේ ඇත්තටම මේවා තමයි අපේ හදවත උපන්න දවස් ඉඳලා අපිට කිව්වේ. ඔබ තරහ නොගන්න කෙනෙකු වෙන්න. ඔබ වෛර නොකරන කෙනෙකු වෙන්න. ඔබ නිර්ූපන්ත්‍රිත කෙනෙක් වෙන්න මේ ජීවිතේ සැහැල්ලුවෙන් පරිහරණය කරන කෙනෙකු වෙන්න මේ ජීවිතයත් සමග කරන ගනුදෙනුව බොහොම පහසුවෙන් සැහැල්ලුවෙන් කරන කෙනෙක් වෙන්න මේ තමයි අපි කාගෙත් හදවත්වල ඒකායන ප්‍රාර්ථනය මේ වචන වලින් අපිට ඇහෙන්නේ නැහැ මේ මේ හදවතේ මේ ප්‍රාර්ථනේ අපි කාටවත් කන් දෙකට ඇහිලා නැහැ. හැබැයි හදවත Tamange භාෂාවෙන් මේ පණිවිඩේ අපිට උපන්න දවස් ඉඳලා දෙනවා. මක් නිසාද අපි වෛර කරනකොට තරහ ගන්නකොට අනාරක්ෂිත වන විට සහ මේ ජීවිතේ මහා සංකීර්ණ බරපොදියක් කරගන්නකොට ඒ මුලින්ම දුක් විඳින්නේ හදවත. ඒ මුලින්ම පීඩාවටපත් වෙන්නේ හදවත. කෝප වෙන හැම අවස්ථාවකම හදවත දුක් විඳිනවා. හදවතට ඒක දරා ගන්න බෑ. භෞතිකවත් දරා ගන්න බෑ. ඉතින් මේ හැම අවස්ථාවකම හදවත කියනවා අනේ දැන්වත් කෝප නොවන කෙනෙකු වෙන පාර හොයාගන්න. වෛර නොකරන කෙනෙකු බවටපත් වෙන මාර්ගය හොයාගන්න. මට මේක තවත් ඉවසන්න බෑ. ඇති. දැන් මේ දැන් අපින මේ නැවත නැවත සත්‍යයනා කරනකොට මම වෛර නැත්තේකු වෙම්මා ව්‍යාපාද නැත්තේකු වෙම්මා සැහැල්ලුවෙන් ජීවිතේ සමග ගනුදෙනු කරන්නෙකු වෙම්මා කුමක්ද සිද්ධ වෙන්නේ හදවතට අන්න පළවෙනි වතාවට දැනෙනවා අප්‍රමාණ සතුටක් මම මෙතෙක් කල් කියෝ දේ නේද මෙයාගේ භාෂාවෙන් මෙයා දැන් කියන්නේ ආත්මීය ප්‍රකාශනයක් විදිහට. ඉතින් ඒ සතුට දැනුණා. ඒ හදවතේ සතුට, ඒ අප්‍රමාණ සතුට. මේ වෛරය නැති වෙලා නෙමෙයි. කෝපය නැති වෙලා නෙවෙයි. හැබැයි මේ හදවත සමග එකඟ වුණා කියන කාරණිය. මේ මිනිස්යා දැන් හදවතත් එක්ක එකඟ වෙලා අපිට ලෝකයේත් එක්ක එකඟ වෙන්න පුළුවන් ලෝකේ සතුටු කරන්ට හැබැයි හදවත සමග අපි ගැටෙනවා නම් එතන අභ්‍යන්තර සතුටක් නෑ දැන් මේ තමයි පළවෙනි කාරණය දෙවෙනි කාරණය තමයි මෙයින් කියවෙන දේවල් දැන් එහාට ගිහිල්ලා අහං වියමයිහං මා මෙන්න ආචාරී උපජ්ජායා ආචාරී උපජ්ජායා ඒ කියන්නේ ගුරු උපදේශකවරු විශේෂයෙන් අපේ හිත හදන්ට අපිට උපදෙස් දෙන අපේ ආධ්‍යාත්මික මාර්ගයට මඟ පෙන්වන ඒ ගුරු ආචාර්යවරු උපාධ්‍යයන් වහන්සේලා ගුරු උපදේශකවරු මාතා පිතෘ මව්පියන් මේ හැම දෙනාම එතනින් පටන් ගනිමින් මේ හිතසත්තා අපිට හිතවත් ආදරය කරන ඊළඟට මැජ්ජේ මැද ඉන්න මධ්‍යස්ථාය ඊළඟට ටික රුස්සන් නැති අය ඉන්නවා නම් වේරී සත්තා මේ හැම දෙනාම මා මෙන්න වෛර නැත්තෝ වෙත්වා කෝප නැත්තෝ වෙත්වා ඒ අයත් සුවසේ ජීවිතයේ සැහැල්ලුවෙන් පරිහරණය කරන අය බවට පත්වෙත්වා. ඉන් එහාට ගිහිල්ලා තව ප්‍රාර්ථනා දෙකක් තියෙනවා. දුක්ඛාමුච්ඡන්තු ඒ අය විඳින යම් දුකක් තියෙනවා නම් එයින් ඒ අය නිදහස් වෙත්වා කිසියම් වූ සැපක් විඳිනවා නම් යථා ලද්ද සම්පත්තිතෝ කිසියම් වූ සැපක් විඳිනවා නම් මා විගච්ඡන්තු එය අහිමි නොවේවා එය අහිමි නොවේවා කම්මස්සකා කර්මයෙන් සතිය කරගැනීම කියන්නේ මේ මොනවා හරි සැපක් කවුරු හරි විඳිනවා නම් ඒ සැප ඒ අයගේ කර්මයේ විසින් දීපු දේවල් එහෙම බලලා එහෙම හිතලා අහිංසක ප්‍රාර්ථනයක් කරනවා ඒ සැප වලින් ඒ ඇත්තන් පිරිහීමටපත් නොවේත්වා දැන් එතනිනුත් එහාට ගිහිල්ලා මේ ඉන්නවනම් దేవතාවුරු ඊළඟට පාලකයන් ඉස්සර ජනා අධිපතීන් මේ හැම දිනාටම දිසා වශයෙන්ුත් මේ ප්‍රාර්ථනෙමයි කියන්නේ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතා මේ විදිහට මේ සියලුම දෙනා ඇතුළත් වෙන විදිහට මේ ප්‍රාර්ථනේ කරනවා. දැන් මේ දැන් මේක ඇහෙනකොට අනිත් අය ඔළුවෙන් මොනවා හිතුවත් ඒ අයගේ හදවත්වලටත් දැනෙන්නේ සතුටක්. ඒ අයගේ හදවත් මා මෙන්ම අහංගියමයි හං මේ හදවත වගේම ඒ හැම හදවතක්ම හොයන්නේ මේ ටික තමයි. ඉතින් මේ විශ්ව හදවතට කරන ආමන්ත්‍රණයක් මේ මෙත්තා සජ්ජහායනාව වැටහුණු විදිහට එතකොට මේ මේ පරිසරයේ ජීවත් වෙන මේ ගමේ නගරේ රටේ මේ චක්‍රාවාතයේ ජීවත් වෙන යම්තාක් ආත්ම භාවයන් ලැබූ ඒ වගේම නිරේතවට ඒ ඇත්තුනුත් ඒ හැමෝත්තම ඒ හැමෝගෙම හදවත්වල ඒකායන ප්‍රාර්ථනයට තමයි මේ මෙත්තා සජ්ජායනාව ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒ අය සතුටටපත් වෙනවා. මේ තමයි දෙවෙනි කාරණේ පැහැදිලි වුණු. දැන් ඒ නිසා වෙන කිසිවක් නොකලත් මේ ලෝකේ සතුටු කරන්ට මේ ප්‍රාර්ථනයත් එක්ක අපිට ඇහැරෙන්න පුළුවන් නම් මේ ප්‍රාර්ථනයත් එක්ක අපිට දවසේ වැඩ අවසන් කරන්න පුළුවන් නම් මේ විශ්වයට අපි සුවිශාල දෙයක් එකතු කරා කියන තෘප්තිමත් හැඟීම ඇති වෙනවා දැන් ඊළඟ කාරණය තමයි වැදගත්ම දේ අද මේ මාතෘකා කරගත්තේ ඒ කාරණය තුන්වෙනි කාරණය කෙනක්ද දැන් මේ වන්දනාවෙන් පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා ඒ බුදු ගෙයින් ආපහු වැඩියහම මා තනියම එතන හිටියා. දැන් ඉන්නකොට ඒ බුදුමැදුර ඇතුලේ දැනෙන්නේ වෙනස්ම ශක්තියක්. දැන් වෙන ගොඩ නැගිලි වල තියෙන ශක්තියට වැඩිය වෙනස්. ඉතින් මේ හැම තැනකදීම අත්දැක්කා. ඉතින් මේ මොකද්ද කියලා හිතුවා. දැන් හොයන්න මට දැනුමක් නැහැ. ඒ මොකද්ද කියලා හොයන්න කරන්න පුළුවන් එකම දේ හිතන එක. මේ හිතුවාම වැටහුණු කාරණයක් තමයි මේ සජ්ජහායනාවට අනුව මේ බිත්ති මේ වහලේ මේ පොළව මේ දොර ජනෙල් සියල්ලම වෙනස් වෙලා කියනවා. ඒ එහෙම මේ හැකියාවක් සජ්ජහායනයකට තියෙනවා කියන කාරණයක් පැහැදිලි වුණා. දැන් එතනින් එහාට ගියාම මේ අපි සජ්ජහායනීය වචනය පාවිච්චි කරන්නේ විශේෂයෙන් පිරිත්වලට පරිත්ත දේශනා පිරිත් සජ්ජහායනය දැන් එතනදී අපි කවුරුත් මේ පිරිත් පෑන් කලයක් තියෙනවා සමාජ ਸਰවරාත්‍රික පිරිත් සමල්ලාට මේ දවස් 3 විතර හතේ පිරිත් දැන් නම් වරු පිරිත් මේ කොයි පිරිත් සජ්ජහායනයකට ඒ පිරිත් තැන්කලයක් තියෙනවා. ඒකලා පිරිත් දේශනාවෙන් පස්සේ කුදේ හරි මේ පිරිත් තැන් හැමෝටම ටික ටික දෙනවා දෝසට දීලා ඉතුරු ටික ඔළුවේ ගාගත්තා. මා දන්නේ මේ කල්යාණ මිත්‍රෙන්ගේ අත්දැකීම කොහොමද කියලා පස්සේ පිරිත් පැන්වල රහ වෙනස්. රහ වෙනස්. දැන් මේ වෙනස් වෙන්න හේතුව මොකද්ද කියලා මේ පුංචි පුංචි පරීක්ෂණ ටිකක් කරන්න පුළුවන්. එකක් තමයි මේ මැටි කලයක් නිසා. ඉතින් බැලුවා රෑයිලි වෙනකල් මැටි කලයකට වතුර දාලා බිව්වහම ඔව් වෙනස්. රහ වෙනස්. නිකන් ඇලුමිනියම් ජොග්ගුවකට වතුර දාලා ප්ලාස්ටික් කෝප් එකකට වතුර දාලා ඊයේ නැකල් තියලා බොනවට වැඩිය මැටි කලයක නැවුම් මැටි කලයකට වතුර දාලා උදේ බිව්වහම ඒ ඒ වතුරවල රහ වෙනස්. හැබැයි පිරිත් පැන්වල රහ ඊට වෙනස්. එහෙනම් මේකට මේ පොල් මලක් දාලා තියෙන හින්දාද පොල් මලක් දාලා බැලුවා එළි වෙනකල් පොල් මලක් දාලා තියලා. ඔව් එතකොට ඊටත් වැඩිය වෙනස් සහ. නිකම්ම මැටි කලයකට වතුර දානවට වැඩිය රහේ වෙනසක් තියෙනවා. හැබැයි අර පිරිත්පැන් වල බොනකොට දැනෙන දේ ඊට හාත්පසින්ම වෙනස්. ඉතින් මේ පරීක්ෂණය තව දිගට ගෙනියන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න තරම් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. එතනින් නැවැත්තුවා. ඒකට මේ පිරිතෙන් පිරිත් සජ්ජායනෙන් මේ වතුර ජලය ඒ පැන් වෙනස් කරලා තියෙනවා නේද කියන හැඟීම ඇති වුණා. මෙහෙම පිරිත් සජ්ජායනයකින් මේ ජලයේ දිවට දැනෙන රහපව ඒ දැනෙන මට්ටමට වෙනස් කරලා තියෙනවා. මොන විදිහේ වෙනසක් වෙනවද හොයන්න බෑ. හැබැයි වෙනස් වෙලා. දැන් ඒ නිසා මේ ඒ පිරිත් පැන් දුන්නාම සමහර විට ලෙඩ තියෙනකොට සනීප වෙන අවස්ථා අපි දන්නවා. වෙන ප්‍රශ්න අඩු වෙච්ච අවස්ථා අපි කාගෙත් අත්දැකීම් වල තියෙනවා. මේ මේ ගැන හිතනකොට මේ වතුර ජලය කියන්නේ මොකක්ද කියලා දන්නේ කියන කාරණේ තමයි මුලින්ම වැටහුනේ. අපි විද්‍යාවට ওই පාසල් යන කාලේ ඉගෙන ගත්ත විද්‍යාවටින් එහා විද්‍යාත්මක අධ්‍යාපනයක් ලැබුවේ නැහැ. ඒ එතනදී මේ හයිඩ්‍රජන් ඔක්සිජන් එකතු වෙලා තමයි මේ වතුර හැදෙන්නේ කියන එක ඉගෙනගෙන තිබුණා. හැබැයි මේ වතුරේ ඒ දෙක විතරක් නෙමෙයි තියෙන්නේ. ඒකට තව බොහෝ දේ එකතු වෙනවා. දැන් අපි එකතුත් කරනවා. අපිට පුළුවන් වතුර උණු කරන්න. ඒතර උණු කරාම වතුරේ ගුණය වෙනස්. උණු නොකර බොන වතුරට වැඩිය උණු කරලා බොන වතුරේ ගුණය වෙනස්. ඉතින් මේ දවස්වල හැමෝම කියන දෙයක් තමයි උණු වතුර බොන්න. උණු වතුර බොන්න. ඒ වගේම වතුර හීතල කරන්න පුළුවන්. ඒතර අපි හීතල එකතු කරනවා වතුරට. උණුසුම එකතු කරනවා. ඊළඟට මේ තව එකතු කරන්න පුළුවන් ඔය මේ මාහලා තියෙන කාරණයක් සහ කියවලා තියෙන කාරණයක් මේ හෝමියොපති බෙහෙත් හදන එක ක්‍රමයක් තමයි අපි හිතමු ඉඟුරු වගේ දෙයකින් බෙහෙතක් හදන්න ඕන නම් හෙම්බිරිස්සාවට ඉඟුරු හොඳ නම් ඒ ඉඟුරු වලින් බෙහෙත් හදන්නේ හෝමියෝපති ක්‍රමයට මේ මා අහලා තියෙන විදිය සහ ඔය පොතක දෙහික කියවූ විදිය මේ අඩුපාඩු තියෙන්න පුළුවන් ඉඟුරු ඉස්ම බින්දුවක් විතර අරගෙන වතුර බින්දු 1000කට විතර දාලා ඊළඟට ඒ බෝතලේ එකම පැත්තකට චලනය කරනවා එකම පැත්තකට හොලවනවා එකම දිශාවකට සමහරට සිය වාරයක් දහස් වාරයක් විතර හොලවනවා. චලනය කරලා ඊළඟට ඒකෙන් බිඳුවක් අරගෙන තවත් වතුර බිඳු 1000කට විතර දාලා ආයෙත් අර වගේ දහස් වාරයක් විතර අර දිශාවටම චලනය කරනවා. දැන් මෙහෙම මෙහෙම කරන්න කරන්න ඒ ඒ දර්ශනේ කියන්නේ ඒ බෙහෙතේ ශක්තිය වැඩි ගුණේ වැඩි කියලා. ඉතින් අන්තිමට යනකොට ඒ ඉඟුරු නැහැ. එහෙම ගියොත් අන්තිම වෙනකොට ඉඟුරු නැහැ. හැබැයි ඒක තමයි හොඳම බෙහෙත හෝමියෝපතිය. දැන් එතනදි මොනවද මේ වතුරට එකතු කරන්නේ? චාලක ශක්තිය. ඒතර මුලින් ඒකට එකතු කරා අපි උෂ්ණත්වය එකතු කරලා තාපය එකතු කරනවා රත් කරනකොට හීතල එකතු කරනවා ඒකත් තාපයමයි. දැන් එතකොටත් වෙනස් වෙනවා ගුණේ. චාලක ශක්තිය එකතු කරාමත් වෙනස් වෙනවා. ඊළඟට මේකට ආලෝක ශක්තිය එකතු කරන්නත් පුළුවන්. විවිධ ආලෝකවලට ඒ වතුර ජලයේ තියෙන සමහර ගුණ නැති වෙන්න පුළුවන්. නැති අගුණ මතුවෙන්නත් පුළුවන්. යටපත් වෙලා තියෙන ගුණ උඩට එන්නත් පුළුවන්. දැන් මෙහෙම මේ මේක අපි කාගෙත් අත්දැකීමනේ මේකේ গুপ্ত බවක් නැහැනේ. එතකොට මේ දියට තැන්වලට අපි භෞතික කාරණා එකතු කරනවා. මේ ඔක්කොම භෞතිකයි. මොනවද? ආලෝකය භෞතිකයි. තාපය භෞතිකයි. චාලක ශක්තිය භෞතිකයි. දැන් සත්‍යයනාවකදී එකතු කරන්නේ භෞතික ශක්තිය බැලූ බැල්මට මේ දහන දහනි ශක්තිය. ශබ්දය එකතු කරනවා. ශබ්දයක් භෞතිකයි. ඉතින් මේ එකතු කරාම එය වෙනස් වෙනවා. අනිත් දේවල් එකතු කරනකොට වෙනස් වෙනවා නම් මේ දෙවෙනි ශක්තිය එකතු කරාම ඇයි වෙනස් වෙන්නේ නැත්තේ? දැන් මේ මේ රහස අවුරුදු 10 ගානක් පැරණි රහසක් නේ. මේක රහසකුත් නෙමෙයි. වතුර මතුරනවා. පිරිත් කරනවා. ආශිර්වාද කරනවා. එයින් සතක් ශාන්තියක් ආරක්ෂාවකුත් ලැබුවා ලැබෙනවා මේ පිළිබඳ නූතන කාලේ ලියවුණු පොතක් ලැබුණා මීට අවුරුදු 15කට විතර කලින් මේ ජපානයේ සිටිය විද්‍යාඥයෙක් ආචාර්ය මසාරු එමෝටෝ මතක හැටියට නම එතුමා මේ විද්‍යාත්මක පරීක්ෂණයක් කර තිබෙනවා මේ ජලයත් එක්ක. මේ ජලය කියන්නේ එකම දෙයක්ද? එහෙම නැතිනම් මෙය මේ විවිධ හේතු නිසා වෙනස් වෙන දෙයක්ද? අපිට වෙනස් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ පරීක්ෂණය පිළිබඳ එතුමා පළ කරා පොතක් ඒ සිංහල නම නම් ඒ පොත ඒක සිංහලට පරිවර්තනය කළ නම කිව්වොත් දීහි සැඟවුණු පණිවිඩ the hidden messages in water හැබැයි සිංහල පොතක් නැතුව ඇති ඒ ඉංග්‍රීසි පොත එහි ඒ කරපු පරීක්ෂණ ගැන නිරීක්ෂණත් නිගමනත් ඉදිරිපත් කරනවා. ඉතින් ස්වභාවය තමයි මේක මේ විද්‍යාත්මක ලෝකයෙන් <clears throat> ලොකු අභියෝගාවක් මේක වැරදි කිව්වා <clears throat> හැබැයි එතුමා ඒවට උත්තර දෙන්න ගියෙත් නෑ අපි දන්න විදිහට දැන් එතන මේ ඒ නිරීක්ෂණ හරීම මේ විස්මිතයි හරීම විස්මිතයි මේ ඔය යකඩ එහෙම එකට වදිනකොට එහෙම යකඩ තලන තැනක කර්මාන්ත ශාලාවක ඊළඟට ඔය ජෑස් සංගීතේ වාදනය වෙන තැනක වතුර ටිකක් තියලා ඊළඟට ඒ වතුර මුදෝලා ඒකේ අණු අන්වීක්ෂයකින් බැලුවහම පේන විදිහ තමයි මේ චිත්‍රවල තියෙන්නේ ඡායාරූපවල. එතකොට ඒක හරි කැතයි. ඒ වගේ චිත්‍ර හරි කැතයි. ඒ වතුර වල අණු හරි කැත විදිහට තියෙන. ඊළඟට ඒ එතුමා ඊළඟට කරපු පරීක්ෂණය තමයි ওই ෆූජිමාරා ෆූජිහාරා කියන ගංගාවේ ඒක ඉතින් කර්මාන්ත ශාලා මැද්දෙන් ගලාගෙන එන ගඟක්. ඒකේ වතුර වලට තමයි මුලින්ම මේ ඒ ඡාය රූප තියෙන්නේ. ඊළඟට මේ එකට පිරිත් කිව්වා. ඒ වතුර ටිකක් ඒ ගඟෙන්ම ওই වතුර ටික අරගෙන ඒකට මේ ජපන් ශ්‍රමයේට ජපන් ස්වාමීන් වහන්සේලාව පිරිත් කියවුවා. පිරිත් කියලා ගත්ත ඡාය රූපත් තියෙනවා. දැන් අපිට බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා අර මුල්ම ඡාය රූපය මේ ඒ ගඟේ ඒ කර්මාන්ත ශාලා නිසා දූෂණය වෙච්ච ඒ ශබ්ද නිසා දූෂණය වෙච්ච ඒ ජල අණුවල අණුවක ඡාය රූපය.